මගේ සදා බුද්ධ සම්පන්න කෙනෙක්නේ ඒ නිතිමත නිතිපතා රහස්පතිඳා කරගෙන යන ධර්ම දේශනාවටයි zoom හරහා සාක්ෂණය හරහා මේ රැස්ලා ඉන්නේ ඉතින් ඒ සඳහා ඉදිරියට ගියාගත්ත සංයුත්නිකායේ මාර සංයුත්තේ සූත්‍රයක කොටසක් තමයි මේ මාතෘකාව වශයෙන් තිබුවේ ඒ සූත්‍රයේ 100 සූත්‍රය කියලා තමයි සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඒකට හේතුව මාර්යා ගන්න උපමාව සිංහේ. ඒ උපමා කරලා ඒ සිංහා අරබයා සිංහේකු නිදර්ශනය කරලා බුදුරජාණන් වහන්සේට පොඩි හිඟියක් කෙනෙහිලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ කින්නු සීහෝව නද්දසි පරිසායන් විසරදෝ කියලා. කිම පිරිසි සිංහයෙකු බෙන් විශාරදව නාද කෙරෙයිද දුනු විජය කියන ලද ජයග්‍රහණයක් ඇතිමි හංගීද කියලා. ඒකල කියනවා ඔබටත් හතුරෙක් ඇත්තේ මේ කියලා. ඉතින් ඒ කියන්නේ මහලයා කතා කරලා කියනවා දිනුවයි කියලා හිතාන හිටියට මෘග රාජසිංහ කියලා හිතාන හිටියට පිරිස මැද ඔය විශාරදව නාද කරාට හතුරෙක් ඉන්නවා කියලා. තාම දිනලා නැහැ කියලා. ඉතින් ඒක අනුව තමයි මේ ਸਰවඥාන්සේ අපි අර ඉස්සල්ලා ඉදිරිපත් කරගත්ත ධර්ම මාතෘකාව එහෙම නැත්නම් ධර්ම මාතෘකාව ඉදිරිපත් කරනා ඉදිරිපත් කරන්නේ නදන්ති වේ මහාවීරා පරිසාසු විසරදා. මේ මහාවීර තෙමේ සුෂ්ණාව තරණය කළ බලයට පැමිණි වූ මහාවීර නැත්නම් ඒ තථාගත වූ ස්වාමීන් වහන්සේ ඒකාන්තයෙන් පිරිසි විසරදව නද කෙරෙච්ච. ඒ කියන්නේ බුදුජානක සඳහන් කළා තියෙනවා. ඔයා ඔය කියන ප්‍රතිමල්ලවය කෝක වුණාට තෘෂ්ණාව ක්ෂේත්‍රල විසරද වූ මහාවීර තථාගතයන් වහන්සේට සිංහනාද කරනවා ඒක ඇත්ත තමයි කියන්නේ. ඉතින් ඒකකොට මේ වෙනකොට මා මේ දැනගෙන තමයි කතා කරන්න කියලා මාර්යා දැනගෙන මාර්යා එතනින් දුම්මනෝ අකමැත්තෙන් සතේවන්තරදායිති නොතත්තට සිත් ඇත්තේ එහිම අතුරු දහන් ගිය. මේ වගේ සිද්ධි කීපයක් අපි කලිමුත් මතක් කරගෙන තිබුණානේ. මාර්යා ඇවිල්ලා එක එක විදිවලට කුලීලි පානවා ආනාරුදු වේතමවා මගා උරනවා. කියන්නේ වෙනකොට හදියට යාගේ නම කියලා අඳුරගත්තේ නැත්නම් මාර්යා අපි බෙල්ල බෙල්ලටම අත තියෙනවා. ඉතින් අපිට කෙලෙස් මානය කියලා ගමුකෝ. අපිට එන කෙලෙස්යක් මේ විදිහට අඳුරගත්තේ නැත්නම් අපි ඒ වෙනුවට මගේ දෝෂයක් නැත්නම් අනුගේ දෝෂයක් ඒ වෙනත්නම් මේක කර්ම ශක්තියක් ආදි වශයෙන් දෙයකට අඳුරගත්තොත් ඒක මායයට ලොකු වාසියක් වෙනකට අපි අවිද්‍යාව කියලා කියනවා මාය මාය වශයෙන් නොදැනී ඊට පස්සේ අපි මේ මාර වදුරක් ආපු වෙලාවක ඒ වෙනුවට වෙන එකක් තෝරන්න යම් විදියකට තෘෂ්ණාව වගේ බලපාන. තෘෂ්ණාන්ති කෙනාට ඒක වෙන්නේ නැහැ. එයා හදිසි වෙන්නේ නැහැ මේ හරිය කරා මෙයා කරා පද්ධතිය දුර්ලභයි. මගේ කර්ම හරි මේ කියන්නේ. ඒ කියන්නේ ඒ කාරණාව දැනගන්න මහාවීර කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් කෙලෙස් සංසිඳු කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා මායයට හරි දේශී මේ විදියට උලීලි පාන. මේ ඇවිල්ලා නානාරු ද්වේෂ මාන මේ ඔක්කොම ඉන්නේ බයෙන් ත්‍රස්ත වෙලා, තෘෂ්ණාවෙන් පීඩිත වෙලා මේ මාරු වතුර ඒ බව නොදැන මේක අසෝලාගේ වැරද්ද අසෝලාගේ වැරද්ද කියලා එකිනෙකාට මේ අරපාලි කියන එක ඒක ඉතින් අද ලංකාවේ දේශපාලනයේ හොඳටම ප්‍රසිද්ධයි. කෙසේ නමුත් මම කියන්නේ මේ ලංකාවේ දේශපාලනයේ මාරු වතුරක් කියලා. නමුත් ඒක මාරු උදුරුකුත් තමයි. මොකද ඒක ලෝකේ කාගෙත් වගේ කියන එකක්. ඉතින් ඒකට අපි මේ මායя කියලා තේරුම් ගන්න නැතුව මේ ළඟ ඉන්න කෙනෙක් අල්ලගෙන අඩුපාඩුකම් කීක කතා කරන්න පටන් ගත්තොත් ඒක දේශපාලන වාසිය කෙසේ වෙතත් මායයට බෙල්ලට අත තියන්න වෙලාවක් එන්නේ. ඒක නිසා මේක අර මාය කියන්නේ ක්ලේශ මාර්ග කියන පැත්තෙන් ගත්තොත් මේක මේ හොඳ ආදර්ශ රාශියක් මතු කර ගන්න පුළුවන් මාතෘකාවක් කියලා හිතා ගන්න පුළුවන්. මාය නොවන කරදරක් තියෙනවා. අපේ වර්ගයේ ඒ දේවල් කියන නමුත් මේක මාරවදුරක් නම් ඒ මාරවදුර මාරවදුර වශයෙන් තේරුම් ගත්තේ නැත්නම් අර විදිහේ ලාමක ඒකට මේකට හේතුවකේ හිතාගත්තොත් ඉතින් ඒක නම් ඉතින් මායයට ලොකු ලාභයක්. ඒ නැත්නම් අධි කුසලයේ තිබියදී ලාමක කුසල් තෝරාගත්තොත් ඒක අධි කුසලයට වෙන අසාධාරණයක්. නිසා එයාට ඒ ලාම කුසල් කීම හරහා ලෝකේ ඉදිරියේ තේින්න පටන් ගන්න. මෙයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. ඒ කුසල් පැත්ත. ඉතින් ඒ විදිහට අපි සාමාන්‍ය මේ බණේ කියවෙන සාමාන්‍ය බෞද්ධයාට කියවෙන පණිවිඩයක් එහෙම නැත්නම් අර බණ භාවනාවක් කරමින් පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව පැවිදි වෙලා හෝ අපැවිදිව බණ භාවනා කරන අයට අපිට මේකෙන් ගන්න තියෙන අර වැඩිතුර අමතර ආදර්ශය මතු කර ගන්න තමයි පැය වෙන් කර ගන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි බලමු අපිට මොන විදිහේ කරදර කංකටොළු එනවද? ඒ කංකටොළු ආපුවාම අපි ඒක වර්ධවලා තේරුම් ගත්තොත් සතිය අන්ධවන්ත වෙනවා. අපි කියනවා මේ සතිය වික්ෂිප්ත වෙනවා. සතිය අපිළිවෙලට යනවා. සතිය අක්‍රමිකතාවයට යනවා. ඉතින් ඒකකොට ඒ යෝගාවචරයා භාවනා කිරීමෙන් හදාගත්ත පිස්සුවක් හදාගත්තා. ඒකට කියනවා ධම්මොද්දච්ච විග්‍රහිතං මනක් කියලා. ඉතින් ඒක හරි අමාරුයි. ඒක විශේෂයෙන්ම අමාරුයි භාවනා නොකරන කෙනෙක් භාවනාවට පොළඹව ගන්න. මොකද ඒගොල්ලෝ නිකන් හරි දැනගෙන ඉඳන් භාවනා කරන අයට මෙන්න මේ විදිහේ මේ අන්‍ය විිත භාව මතුවෙනවා. එහෙම නැත්නම් අන්දමන්ද භාව බස් වෙනවා කියලා ඒක භාවනා අලුතෙන් එන කෙනාටත් අමරෙට හිටිනවා භාවනාව උනන්දු කරවන්න අහිංසක උත්සාහයක් ගන්න කෙනාට අපහසුතාවපත් වෙනවා. සාධාරණ භාවනාවේ ඉන්න කට්ටිය සාක්ෂි සපේ. ඉතින් ඒක ගොඩාක් කල මේ භාවනා ජීවිතය ගත කරොත් මට තේරෙන පටන් අරගන්නේ අවුරුදු ගානකට පස්සේ. ඒකයි මේ තේරවාදයට කියන්නේ මහා තෙරුණාචනමක් වෙන්න අවුරුදු 20ක්වත් තහනකම් කරන්නේ. ඒ කරන ගමන් බණ භාවනාව පිළිබඳ අත්දැකීමක් තෝරනවා. තමන් අපහසුර පත්ත නැති දැන ගන්නත් ඕනේ. අපහසුර පත්තනකොට තමන් හෝ අනු ඒකට විවිධ හේතු කර්ම ගැනීම ඒක තමයි ඔය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී එහෙම නැත්නම් විදර්ශනා උපක්ලේශවල එහෙම නැත්නම් ඔය කියන ධම්මොද්දයිතං ධම්මොද්දච්ච විග්‍රහිතං මනං කියන විදිහට ධර්මයෙන් හට ගන්නා වූ උද්දතයක් වෙනවා. අවිශ්ශීලක් වෙනවා. අපි ඒකට සංසතිය කියලා කියනවා, ගොජේ කියලා කියනවා. ඒකෙන් අපි සෑහෙන්න මේ වෙනකොට කතා කරලා ඒක දැනුවත්ව කමඨාන් ලියන විශාල පිරිසක් මේ වෙනකොටත් ඉන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අද ඉදිරිපත් කරන කාරණාවත් නැත්නම් හේතු ගැනීමත් එවැනි පිරිසකට විශේෂ ප්‍රණිවිඩයක් වෙනවා. ඒ විතරක් නෙමෙයි කවුරු හරි මේ මේ ਬਾගෙට දැම්පිච්ච අල තියෙනවානේ. යන්තම් කරන්න ගිහිල්ලා මාර කරදර වලටපත් වෙලා එක එක ඒවා වැරදි විදියට ඒවා අර්ථකථනය කරලා අමාරුවටපත් වෙච්ච ඇත්තෝ ඒ ඇත්තන්ටත් යම් විදිහක ශීබුද්ධියෙන් ඇහුවොත් කලෙලි වීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා අදහසක් මගේ තියෙනවා මේ බණ කියනකොට. ඉතින් මේ බුදුජානන් වහන්සේගෙන් අහන්නේ මොකද මේ සිංහෙක් වගේ සිංහනාද පස්වන්නේ? පිරිස මැද විසරද. පටිමල්ලෝහිතේ අත්ති ඉතින් හතුරෙක් ඉන්නවා කොච්චර කෙරුවත් හිතනවාද දැනට ජයගත්තයි කියලා. ඉතින් ඒක අහන්න නැති මේ ප්‍රශ්නේ නැති එකම යෝගාවචර එක්කත් ලෝකේ නැහැ. ඒ යෝගාවචරක දන්නවා අපි සෑහෙන දුරට යම් යම් දේවල් කැප කරලා යම් යම් ජීවිත කාය පරිත්‍යාග වලින් යම් යම් භාවනා මට්ටම් වලට ඇවිල්ලා ඉන්නේ. නැහැ කියන්න බෑ. නැත්නම් අපි මාර්ගස්ථයි කියලා මේ වචනේ පාවිච්චි කරන්න පුළුවන්. මේ මාර්ගස්ථ පුද්ගලයෝ කල්පනා කරනවා බහ පාත් බහගත්තේ නැති භාවනා අධ්‍යයනය නොලබුවටත් කරදරයි මනක් කරදරයි. මට වැඩි දියුණුවයි අවශ්‍ය කරලා බැලුවොත් ඒ ඇත්තටම කරදර තියෙනවා. ඉතින් ඒක මොකද්ද මේ භාවනා කිරීමේ ප්‍රතිඵලය? මේ අතරමඟදී මේක මනින්න බැරිද? අවසාන මහාවීර කෙනෙක් විතර වුණොත් විතරද මේ කියන ප්‍රශ්නේ විසඳෙන්නේ. දැන් මෙතනදී මේ මහාවීරට පුත්‍ර ජානනාථයලා මේ නානාරුදු වේශමානානේ. රහතන්වහන්සේලාට ගැන කොමන කතාවද? ඉතින් ඔවැනි ආදර්ශයක් තමයි මම ඉපදෙනකොට ලෝකෙ තිබුණේ. අවුරුදු 25 විශය වෙනකන් තිබුණේ. මේ කාලේ කරන්න බෑ. කරලා හරියන කෙනෙක් නෑ. ওই විශාරද හාමුදුරු කියන්න පටන් ගත්තා. මේ කාලේ භාවනා කරන්න තියා භාවනා කර්මස්ථානාචාර කෙනෙක්වත් නෑ. භාවනාවට කර්මස්ථාන දෙන්න පුළුවන් කෙනෙක්වත් නෑ. ඒකට ඇත්තටම ඔය මහාශීක්‍රමේ ලංකාවට ඇවිල්ලා ඉදිරිපත් කරලා වැඩ ගොඩක් සිද්ධ වෙනවා. එතකොට මේ ඔය මහා විසරදෝ කතා කරනවා නම් ඒක පිළිගත්තේම නැහැ. ඒක විකාරයක් කෘත්‍යයක් කියලා බාහිර අරගෙන අද කමටහන් දෙන්න කෙනෙකුත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ප්‍රසිද්ධියේම මේ යම් යම් ලාමක කුසල් අනුව සංවිධානය පිටවගෙන රට මෙහෙයුමින් හිටියා. ඒක බෞද්ධ සංවිධාන තමයි. ඒක ඇත්තටම මේ සිංහල බුද්ධ ධර්ම තමයි. නමුත් ඒගොල්ලෝ පිටරන් හිට විශාල මාරයක් ඉන්නවා. ඉතින් ඒගොල්ලේ මාරය හිතුවා අන්‍යාගේ මුඛ කාර්යය. එහෙම නැත්නම් <clears throat> මේ Tamanට පුද්ගලිකව මේ හානි කරන ලාභ සත්කාර බලනයි කියන්නේ. ඒක ඉතින් අපි ඉදිරිචාරණ ඉඳලා ඇදිච්ච හැටි. නමුත් මේ සිවිය කඩාගෙන තෝ මාරේ ඉන්නවා. අතුරු ඉන්නවා. මේක ප්‍රශ්න නෑ. ඉතින් ඒක අපි පිළිහර ගන්නකෝ. මේ පිළිහර ගත්තත් අපිට බැරිද මේක වැඩි අධි කුසලට යන්න. එහෙම නැත්නම් භාවනාවට යන්න. ඉතින් ඒක ඉදිරිපත් කරනකොට මමත් ඇත්තටම හදිසියට අභියෝග කරා බෑ කියන අදහස. ඉතින් එතකොට මේ උපදෙස් දෙන ඇත්තෝ ගුරුවරු මාවත් නොහැකියම් නොහැකියාවන් කියන කට්ටියට තමයි ගණන් ගන්නේ. කියලා වැඩක් නැහැ. උඹලට කොච්චර කිව්වත් කොච්චර තමයි කියලා. ඉතින් ඒක නිසා ඒ ඒක නිසා ඒ අදහස කඩා ගන්නවා. නෑ මේ කරදර තියෙන එක නම් කරදර තමයි. නමුත් යම් ප්‍රමාණයක ආයෝජනයක් කරලා යම් ව්‍යාපාරයක් පටන් අරගත්තට ඒකේ ඔය தત્ත්වේ බාධාවක් නෙවෙයි. එහෙම නැත්නම් මම මේ ආයෝජනය කරන තැන 100 100 සාතිකයක් නැහැ. ඒ වුණත් විශ්වයා රන් කරමින් මම මේක කරනවා. අන්නේ දෙය කරන්ද එමෙන්න එවැනි මානසිකත්වයක් මට ඇති කරලා දෙන්න නැත්නම් උදව් කරපු මේ වේලුවන ධම්ම ගෲප් එක ගැන මට අද කල්පනා වෙනකොට හිතෙනවා ඒගොල්ලේ කරන ගිය මිෂන් එක ඒගොල්ලෝ අරන් ගිය ඒ පණිවිඩය බොහෝම සුළු පිටසයි හිටියේද. ඒ පිරිස ඒ අතරමැද හිටියා මේ වගේ කරන්න බෑ කියන අය. ඒකත් හරි වගේ. ඒගොල්ලත් එතකොට වාද කරා. ওই සමාජයක් කරගෙන නිමු මේ මහජිකුසල් මේ ජීවිතේ නිවන් ඒව නැත්තම් ජීවිතේ සත්‍යයෙන් ගත කරන්න පුළුවන් කෙනෙක්වා ඔය ටිකක් කෙරුවට කමන්නේ හැබැයි ඕක ඔච්චරම විශ්වාස කරන්න බෑ ඕක සාමාන්‍ය කියන්න බෑ එතකොට පේවදෙන විශ්වවිද්‍යාලේ පාලිත බෞද්ධාංශේ මම දන්න විදියට ඔක්කොමලා එහෙම තමයි පිළිගන්න කටයුතු කළේ මම දන්නේ දැන් ඊට වඩා වෙනස්ද කියලා කෙසේ නමුත් වාසනාවකට උනේ පේවදෙන විශ්වවිද්‍යාලයේ දර්ශන සහ දර්ශනාංශයේ කීප දෙනෙක් මේකට විකල්ප හොයමින් මේ හැකි සංඥාව ඇති කරලා අපි ගත කරන ජීවිතය තවත් විචිත්‍ර කරලා ඒක තවදුරටත් සතිමත් නැත්නම් ආගමනුරූප කරගෙන යන්න යම් ප්‍රමාණයක තල්ලුවක් පරිශා බෞද්ධංශයට වැඩි තිබුණා. ඒක 100ට 100ක් නියෝජනය වුණේ නැහැ. ඔය කියන වේලුවන ධම්ම ගෲප් එකේ. හැබැයි ලෝකයේ අනිත්යෙන් වලට වැඩි නියෝජනය වුණා. ඒක නිසා තරුණයෙක් වහිට මට ඒගොල්ලෝ කරගෙන යන මේ වෙපිරීම බීජ වප්කරණය යම් ප්‍රමාණයකට උදව් වුණා. ඉතින් ඒගොල්ල පිළිගත්තේ නැහැ අවුරුදු 7-8ක් ගියත් මම සතිමත් පුද්ගලයෙක් එහෙම නැත්නම් මම ওই විසරදෙක් කියලා. ඒක මට අවශ්‍ය වුණේ නැහැ. ඒක නිසා අපි මේ විසරදෙක් වෙන්න හදනව නෙවෙයි. විරක්ත ප්‍රතිබල වෙන්න හදනව නෙවෙයි. ඊකටෝම අපිට විරුද්ධව යම් මේ මාන බලවේගයක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඔය කියන මගේ වැරදි ටික එහෙම නැත්නම් මේ ලෝකේ අංග සම්පූර්ණ කරලා ඉවරලා මම භාවනා කරනවා කියන ටික එහෙම නැත්නම් මේ මේ කියන දෙයට පසුබාල භාවනා නොකරන ඉන්න එක ඒ නැත්නම් මේක අනුන්ගේ වැරද්දක්. ඔය කාරණා හතර මම කීපතාවක් මතක් කරන්න හේතුණා. මේ ආවොත් මේ වගේ දෙයකට මාර බලවේගයෙන් මේ වගේ දෙයකට හේතු කරලා අපි තීන්දු ගරු කෙරුවොත් මාරය දිනුයි. මොකද මාරයට ඕනේ අපිව අන්දමන්ද කරලා. ඒක ඒව බොරු නෑ. තමන්ගේ අත්තරදී තමන්ගේ අඩුපාඩුකම් නැත්තේ නෑ. ඒ වගේම තම ලෝකෙම අංග සම්පූර්ණ ස්පීරිට් මේ නිර්වජ්‍ය ලෝකයක් එහෙම නැත්නම් කියනවා නම් ඒ ඉතෝපියා කියලා බටේර චින්තනය ඇති කරගත්තේ දේ ඇති කිරීම සඳහා තමන් තුළත් තියෙනවා මේක මෙන්න මේ වෙන්න ඕන කියලා යම් යම් ලෝක මතයක් ඒකත් ඉතින් බාධාවක් නැහැ ඊට පස්සේ මේ තියෙන දේ තමන් මන්ද උත්සාහය කරනවා කිසිම කෙනෙක් ඒ පිහිය ගාලා තිබ්බට ඒ කොපිය දාන්නේ නැහැ ඒගොල්ලෝ හේ කොහෙන්ද ගල් ගොඩක දාලා නැත්තම් කොපෝදි කැරලා දානවා. ඉතින් අනිකාන එනකොට මේක මොට්ට වෙනවා. ඒ නිසා මේ උදව් උපකාරයට ඉන්න සහ වැඩ කරන ඔක්කොමලා ඒ අර කැපෙන දැල්ල කියන්නේ කටින් එජ් එක කියලා කියන්නේ. ඒක රකින්න දන්නේ. ඇතිහිය රකින්න. ඒක දාලා තියෙන්නේ අනිකුත් මොට්ට බීට් එක. ඒ නැත්තම් ගල් ගොඩක. ඉතින් දැම්මට පස්සේ ඉන්නේ අර කැර චීක්ෂණ භාවය අඩු වෙනා නිසා පොඩි පොඩි මන්දෝත්සාහයකමක් තියෙනවා. මේ කාර්යයට කියනවා නම් ඒ සර්වචන් වහන්සේ බුදු වුණාට පස්සෙත් බණ නොකියන්න මන් දෝත්සාහය වෙච්ච කතාවක් තියෙනවා. කියලා වැඩක් නෑ මොකද මේ මිනිස්සු ඉන්නේ වෙන තැනක වැඩ ගොඩක් ඉන්න ගමන් මේකත් තවත් එකක් කරගෙන. ඉතින් ඒකකොට අර කියන ශික්ෂණ භාවය රකින්න බෑනේ හැම වෙලාවෙම කඩුවක කොපුවක ඉන්න වෙලාවක් නෑනේ ඒකකොට. ඒකයි කියන්නේ කඩුවට කොපුවක ඉන්නට කල නැත ඉදරට යුදගිනිපත්තු වෙලා. ඉතින් කඩුවේ කොපේ දාන්නේ වෙලාවක් නෑ. හට නෙමෙයි. එතකොටත් කඩුව මොට්ට වෙනවා. දැන් මේ මං කියන මොට්ට වීම එහෙම නෙවෙයි. මේ ආයුධ එක එක තැන් වල දාපුවාම ඒ ආයුධේ නියම කෘත්‍ය ගැනීමේ නෑ. ඒ වෙනුවට මොට්ට වීමක් වෙනවා. ඒක නිසා ඩිස්ඇග්‍රීමන්ට් එකක් වෙනවා. අකමැති භාවයක් තියෙනවා. ඒක තින් දුක්ඛ සත්‍ය තමයි. ඊට පස්සේ හිතනවා නෑ නෑ මේක අසවලා විසින් කරන දෙයක්. අපි ඇට්‍රිබියුට් කරනවා. ඒක සාමාන්‍යයෙන් කොළඹල කෙනාට නායකයාට ඉබේම හිතෙනවා. මම සිංහනාද නදනවා මම පිරිසිත්‍රා මේ ප්‍රියත්ව කටයුතු කරනවා. නමුත් සමහරු මේක මට විරුද්ධව වෙනව නෙවෙයි කරනවා වෙන්න කියලා. ඒ විරුද්ධ පක්ෂයේ අය ඔක්කොමලා පාක්ෂිකව ගණන් ගන්නේ එහෙමනේ. ආන්නේ ඒ தත්වයක් මාරයට ලාභයි. ඒක මිනිස්සුන්ට බණ්ඩයි. ඉතින් එතකොට ඒ ගර්ජස්ක පොතක තියෙනවා ඒ වගේ හරි බාධාව තේරුම් ගත්තේ නැත්නම් සත්‍ය කැදෙනවා. ඒ හරි බාධාව මේකයි කියලා තේරුම් ගැනීමට සතියට සම්පජාන්‍ය එකතු කරනවා මිසක් වෙන මොන දෙයකින් ගත්තත් කඩුවට කොපුණ ලැබුණා ගියා වගේ. අන්න ඒ නිසා සතිය වඩන කෙනා මුල ඉඳලා මේක තේරුම් ගන්න. මම කොච්චර යහ කල්පනා වලින් කටයුතු කරත් හොඳ ගුරුවරයෙක් ඇතුව හොඳ කමඨාණක් ඇතුව හොඳ මධ්‍යස්ථානයක හිටියත් මේ බාධා ටිකක් එනවා සමහරක් තේන තෙක්මානේ තියෙන බාධා. නමුත් එහෙම නොපෙනෙන බාධා වගේක් තියෙනවා. අන්න ඒ බාධාවල් වලට තමන්ගේ පතු ඥානයේ උත්තර බඳින්න යන්න එපා. දැන් දර කමන්නේ. ඒක පතු ඥානයකින් කරන බව සභාවට කියලා කරන්න. ඒකාන්ත වශයෙන් ප්‍රකාශ කෙරුවොත් ඒක මායයට ලොකු ලාභයක්. ඒක සතිය අන්දමන්ද කරන එකක් තීක්ෂණ කරන එකක් නෙවෙයි ඊට පස්සේ යා ඒ දේ කරන්න පෙළඹෙන සතිය තියලා සතිය බහාතබල ඔය පුංචි පුංචි ටික මට්ටම් කරන්න හදනවා ලෝකෙ මට්ටම් කරන්න හදනවා අනුන් හදන්න හදනවා තමන්ගේ වැරදි නිසා මට මේක කරන්න බෑ කියලා භාවනා කරලා යනවා එහෙම නැත්නම් දැන් අප මේ මුළු ලෝකෙම ඉන්න පිස්සෝ ඒ නිසා මම මොනව කරන්නද කියලා මම දෝත්සහය වෙනවා ඒක හරිය ප්‍රසිද්ධයි මේ තේරවාද බුද්ධ ධර්මයේ අද භාවනා කරන්න නතර මේක මහායාන බුද්ධගමේ නැතුවන්නේ. මේක කතෝලික ආගමේ නැතුවන්නේ. මේක මුස්ලිම් ආගමේ නැතුවන්නේ. මේක Hindu ආගමේ නැතුවන්නේ. ශීක් ආගමේ නැතුවන්නේ. ඒවේ සමහර දැනටමත් පොත් කියවිලා තියෙනවා. ඒ ආගම් එච්චර දියුණු වෙලා තිබිලා මෙච්චර මුදල් ප්‍රමාණයක් හසුරුවලා ඒ ආගම් තුල මෙන්න මේ වගේ තිරෙන් පිටිපස්සේ මේ වගේ ගන්ධස්තර තියෙනවා. ඒ ආගම් වල තියෙන දේ තමයි ඒව වසහලනවා. ඒව දේව රහස් කියලා කියනවා. දැන් මේකේ මායත් එක්ක බුදුරජාණන් කෙලින්ම ඒකම හෙලි කරනවා. අන්න ඔය අත් දෙක අතර වෙනස යෝගාවචරයේ අනිවාර්යයෙන්ම දැනගන්න. නායකයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ. ඒ වගේම ප්‍රමුඛතාවයේ තේරීමේදී හරි කෙනා හරි වැරද්ද නැත්නම් හරි හරි වැරද්ද කියන්නේ බෑ ප්‍රධාන වැරද්ද ප්‍රධාන කිලේශේ මේ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ ඉක්මන් වෙන්න නරකයි ඉක්මන් වුණොත් වැරදි කෙනෙකුට කඩුව විශ් කරනවා වෙඩි තියනවා තමන්ගේ සත්‍ය කැඩෙනවා අර වැඩේ කරපු එකනා පැත්තකටලා පොලොක් පොලොක් පොලොක් පොලොක් ගාලා hina වෙන්න පටන් ගන්නවා ඒක නම් හොඳට මට ඇහෙනවා වැරදි විදියට හේතු කරලා වැරද්ද ඔබතර වැරදි කාර්ය කියලා කවුරු හරි ඉල්ලලා මරනවා අර පොනේ ඉඳ බණ්ඩියට අයින්නෝ ආයතන බාල මොනක්වත් බේර ගන්න බැරි නෑ මොකද මොකද්ද මේකේ ඇත්ත කාරණා කියලා බලන්න එහෙම කරන්න බෑ මේ ලෝකේ. මොකද හේතුව හැම කෙනා ගාම වැරදි තියෙනවා. ඉතින් ඒකකොට අංග සම්පූර්ණ ගවේෂණයක් කරන්න අමාරුයි. නමුත් මේ தত্ত্বය සත්‍ය වැඩි වීමට මම හිතන්නේ බාධාවක් කියලා. ඒක ප්‍රශ්නයක් තියෙනවා. මේක දැනගන්න ඕනද සත්‍ය වඩන්න ඉස්සල්ලා නැත්නම් සත්‍ය වඩ아가න යනකොට තේරෙනවද? එහෙම නැත්නම් දැන ගැනීමක් නැතුව ශ්‍රද්ධාවෙන් මේක ආවරණය කරන්න පුළුවන්. වීරියෙන් මේක ආවරණය කරන්න පුළුවන්. සමාධියෙන් මේක ආවරණය කරන්න පුළුවන්. ප්‍රඥාවෙන් ආවරණය කරන්න පුළුවන්ද සතිය නැතුව. ඉතින් ඕක තමයි ලංකාවේ බුද්ධහම ගත්ත ඔප්ෂන් එක නැත්නම් විකල්පය ඔය බුද්ධ ජයන්තියට එනකම්. බුද්ධ ජයන්තිය පස්සේ අවුරුදු 20ක් යනකම් ඕක ගියා දැන්වත් ඒක යනවා විශාල ජන විඥානයකට. නමුත් සුළු පිරිසක් මේක තේරුම් ගත්තා. වැරදි නැතුව නෙවෙයි. ඒ වැරදි එක මල්ලේ දාන්න එපා. අපි කුණු ඉදි කරනකොට ගොඩනැගිලි අපදාගුවේයි ඉදමින් බෝගලින් ආගෙන දෙයි ඉඳුල් ටිකයි බෝතලොයි පත්තරයි ඔක්කොම දැම්මොත් සක්කිලිය කොනේ නනක සුද්ධ කරන්නේ. ඒක බෝතල් ටික එක පැත්තකට දානවා නම් කාඩ්බෝඩ් කෑලි කඩදාසි එක තැනකට දානවා නම් මේ ආකන කොළන් ගස් කොළන් වල ඉන්න දේවල් එක තැනකට දානවා නම් කුස්සියෙන් ඉවත් වෙනකොට එක තැනකට දානවා නම් බැටරි ටික එක තැනකට දානවා නම් මේ ඔක්කොගෙම වැඩ කරනවා. ඒක අද අපරාවේ කල්පනාකරණයේදී වැදගත් අංශයක්. ඒක අපේ සිංහලයට නැත්නම් අපේ අර පොදු ජනතාවට මේක පොදු පිසිගේ බලංගයක් වගේ. ඔක්කොම කුරු ගෙලන්න දාන්න. ඉතින් මේ වාදනේ කොච්චර ලොකුණක් නැති. මොකද තෝරලා නැහැ. තෝරන්න බැරි නෑ. තෝරන වර්ග කීපයක් තියෙනවා. තව ඇති. මෙන්න මේක තෝරලා දැම්මොත් හැම අපතල් දෙකින්ම වැඩක් ගන්න පුළුවන්. ශක්තිකරණ. ඒ වගේම තමයි අපේ ඇතුළේ තියෙන කෙලෙස් හිතේ තියෙන කෙලෙස් සමාජගත කෙලෙස් හරියට අඳුනාගත්තොත් ඒ කෙලෙසයක් නෙමෙයි. ඒක ඊට පස්සේ ඒකෙන් යම් අමුද්‍රව්‍යයක් බාට පස්සල වැඩක් ගන්න පුළුවන්. ඉතින් අර මුගදෙනෙක් එක ඔය කෙලෙස් හත ගන්න නෙමෙයි වැඩි අපි යෝගාවචර අපි පිළිසිතුව ඉන්නවනේ අපිට වෙන මොනවක්වත් කරන්න බෑ කියලා ඒගොල්ලෝ සුද්ධවන්ත වෙන්න හදනවා. ආ එහෙම නැත්නම් මෙව්ව සුද්ධ කරන්න ගිහිල්ලාම සමාජයට වෙලාව ඉක්මනට කරනවා. ඉතින් එතකොට ඒක ජන විඥානගත දෙයක් වෙන්න ඕනේ අපදාවේ වර්ගීකරණය කරන්න. අපි එක විදිහකට හසුප වෙනවා දැනට නිස්සන්න වනේ තුන් හතර පොලක මේ වගේ අපදාවිය වෙන් කරනවා. වෙන් කිරීම නිසා ආපහු ගිය ගමන් මම බැලුවොත් ඒ කුණ බාල්දිය දිහා මට පේනවා සමහර වෙලාවට දෙවෙනි වතාවට වැඩ ගන්න පුළුවන් පාංශු කූල නැත්නම් ඉතාම අවශ්‍ය කරන කෑලි විසිකලා දාලා තියෙනවා. මම දොස් කියන්නේ මොකද අරුවන් එක තැනක තියෙනවනේ දැන් අනිත් එක හැම වෙලාවෙම හැම කෙනාට මේක වැඩ ගන්නත් බෑ එයා පාංශුකුල සංඥාවෙන් මේක අරගෙන මොකක් හරි තොච්චියක් ගන්න ඕනේ එහෙම නැත්නම් වෙන්නේ මොකද ඔක්කොම ගෙනලා නගර සභාවේ ටැක්ටරේට දානවා මම උඩ කණ්ඩියට වෙලා බලන්නේ මේ ටැක්ටරේ තියෙන බඩු කොච්චරක් අපි ඊගාවදද කඩේට කියලා ගන්න බඩුද නමුත් අර අලුත් කිරීමේ අදහසින් කටයුතු කරන එකනට ඒක ඇත්තටම බරක්. එයාට දන්නේ නැහැ නේ මොනවද දඬුවම නැති කිය ඉතින් මට පුළුවන් වුණොත් මම මේකට වෙලාව හම්බුනොත් මම බැලලා මෙන්න මේ ටික කියලා යන්න. මට මේකේ වැඩ ගන්න පුළුවන්. ඉතින් මම ඒකට මගේ මොන දියා බලන්න. ඔබ වහන්සේමයි කියන්නේ අතර අපි අයින් කරන්න කියලා. දැන් ඔබ වහන්සේ ආයෙ කුණු කන්දලයක් ඒකෙන් තෝරගන්න. ඉතින් ඒ වෙලාවේ මම ඒකෙන් වැඩ ගත්තේ නැති වුණාට මට නිකම්ම මොකද වාගේ ඒකට අපදාබිය කියනවා. මම ඇත්තටම අපිට වැඩක් කරන කෙනාට අවශ්‍ය කරන දේවල්. අන්න ඒ වගේ තමයි බුදුජානක වහන්සේ පෙන්නපු මේ සත්‍යයේ තියෙන සුවිශේෂී ගුණාංගය තමයි ඒ ඒ විසිකරන දේ උනත් ස්පොට් කරන්න පුළුවන්. එතෙන් තව කෙනෙක් ගාව තියෙන ගුණයක් හරියට ස්පොට් කරතයි. ඊට පස්සේ යාට කියතකින් මෙන්න මේ ටික මෙහෙම කරපන් කියලා. නැත්තම් තමන්ට කරතයි. අන්නේ වැඩේ කරනවා නම් ඒ ස්ථානේ පිරිසුදුකමක් තියෙනවා. ඒ ස්ථානයේ ආගතුකයට ප්‍රේමනාපෙන් ආගන්තුක සත්කාර කරන්නත් පුළුවන්. ද්‍රව්‍ය නාස්ති වෙන්නේ නැහැ. නාස්ති වුණත් රීසයිකල් කරන්න පුළුවන්. අන්න ඒ වගේ වැඩකට එච්චරම ථේරවාදී භාවනාව උගන්වනවද නැද්ද කියන එක නම් ප්‍රශ්නයක්. පාන මධ්‍යස්ථාන වලට ගිහලා බැලුවොත් ඔක්කොම කුණු ටික එක පැත්තකට දාලා තියෙනවා. ඒක කුණු වෙනවා. ඔය පිටරටවල වල ෆුඩ් ෆෙයර්ස් තියෙනවා. ඒ නැත්තම් ඒ පින් අරමුදල් එකතු කිරීම. ඊට පස්සේ එකතු වෙන කුණු කන්දල එක කුණු බාල්දියකට දාන්න බෑ. පන්සලේ ගුණ බාල්දි දෙකටයි ලයිසන් දීලා තියෙන්නේ ඒක පිරෙනවා. ඉතින් දායකයෝ දායක සභාව ප්‍රධාන ඇස්ත ටික ටික ටික ටික හැමදාම ටිකේ පුරවන තමන්ගේ ගෙදර ගෙනියලා ඒ කුණු බාල්දි වලට දානවා. ඒක ප්ලාස්ටික් කෝප, ප්ලාස්ටික් පිඟා, ප්ලාස්ටික් බෑග් අනම්මනම් වලින් තමයි පෙළලා තියෙන්නේ. ඒක ඊට පස්සේ බොහොම ලස්සනට ඒ ප්ලාස්ටික් ගෙනියලා කුණු කරලා වැඩ ගන්නවා. අන්න ඒ වගේ මේ කලමනාකරණයක් මේ කෙලෙස් වල සිද්ධ වෙනවා නම් එහෙම නැත්නම් අපි ළඟ තියෙන වැරදි වල කලමනාකරණයක් වෙනවනම් ඒක තමයි කමටහන් සුද්ධ කරනවා. කමටහන් සුද්ධ කරනකොට අපි ඒක ඔක්කොම හේලි දක්වනවා. ඒක මේ තරහට කරන දෙයක්වත් එහෙම නැතුව හීනමානකින් කරන දෙයක්වත් නෙවෙයි. නමුත් එතෙන්ට එන්න මේ විදිහට හරියට වෙච්ච දේ හරියට තෝරලා ඉදිරිපත් කරන්න අඩුවානේ අනාගාමී පුද්ගලයෙක්වත් වෙන්න ඕනේ කියලා වගේ මම දැක්ක පොතක ලියලා තියෙනවා මොකද සෝවාන් වෙනකොට හංගනවා සෝවාන් වෙදි තාම ටිකක් ඊට පස්සේ සකදාගාමි අනාගාමි වෙනකොට තමයි එයාට කාමරාග පිටික නැති වුණාට පස්සේ තේරෙනවා මේ කිසිම දෙයක් ලෝකේ අපදාවියක් නැහැ නිසි තැනට බඩුවකොත් නිසි බඩුවට තැනකොත් ඇත ඒක අපේ ලැබ් එකේ ගාලා තියෙන පෝස්ට් වල ඉතින් ඒ නිසා මේ ටෙස්ට් ටියුබ් එක දාන තැනට බීකරයක් දාලා බෑනේ මේ ටෙස්ට් ටියුබ් එකම හිටනවන්නේ එතකොට ඒ දාලා තියෙන ඩෙසිබෙනාන තියෙන කූරට ඒ බඩුවට දෙයක් තියෙනවා. ඉතින් ලැබ් එකට ගියාම ලැබ් බෝයිට වැඩ කරලා ඉවර නැහැ. ළමයි ටිකක් ඇවිල්ලා රිසර්ච් එකක් කරලා පරීක්ෂණ කරලා ගියාම. යාගේ වැඩේම ඊගාව දවසේ වෙන්නේ නැති. ආයෙත් ඒතරම් අර බඩුව ආයෙත් අපස්ත. ඉතින් අපිට පේන tempat සිටිල් හරි කරදරයක්. එතරම් තිබ්බනම් ඊගාව පන්ති ටයිල කරන්න පුළුවන් කියලා. අත් වෙන්නේ මොකද්ද එතකොට? බඩුව අස්ථානගත වෙලා ඒක මගේ ජීවිතේ තාමත් තියෙන දෙයක් තමයි. ගොඩාක් බඩු තියෙනවා බඩු අස්ථානගත වෙලා වැඩි කරන්න යනකොට ඔය තියෙන කැටකලෙන් තල්ල තමයි වැඩි කරන්නේ. ඉතින් වගේ මේ කෙලෙස් සම්බන්ධ වැඩ කරනකොට දක්ෂයා දන්නවා කවුරු වරද්ද ගත්තත් හදන්න පුළුවන්. කිසිම වැරද්දක් නුසුදුසුක් බාටපත් කරන වැරද්දක් නැහැ. මේ මූල ධර්ම වැඩ කරන්න නම් හැම කෙනා ගාම මේ නියතමානිකම තියෙනවා. එහෙම නැත්නම් තමන්ට බැරි වුණත් මේක වතක්. වත සම්පාදනය කරන්න. ඒක බුදුහාමුදුර විනය කරන දෙයක් කියලා හිතුවාට බුදුහාමුදුරගේ දෙයක්. කනක වත කියන්නේ බුදුහාමුදුරගේ දෙයක්. අපිට කරන්න බුදුහාමුදුරන පහසෝ පිණිස අපිට පුළුවන් ටික අපිට. වැඩ කරන එක එකක් ආයුධ ප්‍රකරණ සම්පත් කරන එක එකක් අපතවිය කල්පනා කරන එකක් ඒකෝ ගල්ලෙන් ගත්තලා භාවනා කරන කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. මම ඒක පහත් කරන කතා කරනවා නෙවෙයි. ඒක නා දන්නේ ඔක්කොම ටික ගෙනත් දුන්නොත් ධර්මණ්ඩිය ගොතාන භාවනා. ඉතින් මෙච්චර වැඩ කරන එක නම් ධර්මණ්ඩිය ගොතන්නේ. භාවනා කරන්නත් ඕනේ. නැවත ක්‍රියාමත් ක්‍රියාවත් කරන්න ප්‍රතිමල්ලවෙක් ඉන්න බව නිතරම දැනගන්න. විරුද්ධකාරයෙක් ඉන්නවා. ඒ විරුද්ධකාරයා වැරදි කෙනාව වශයෙන් පත් කරන එක තමයි යෝගාචරයෙන් වෙන්න පුළුවන් ප්‍රසිද්ධ වැරද්ද. ඒක නිතරම වෙන්නවා. ඒකත් දඬුවම් කළ යුතු වැරද්දක් නෙවෙයි. ඒක නිවැරදි කිරීම තමයි මේ කමඨහං සුද්ධ කරනවා කියලා කියන්නේ. සුද්ධ කිරීමක් කරන්නේ. මේ කමඨහං සුද්ධ කිරීම හඳ අවශ්‍ය වෙන්නේ හෙලිදරව්ව. ඉතින් මෙතනත් බුදුරජාණන් වහන්සේ කරන්නේ මායයට හෙලිදරව්වක් කරනවා. පාපී මාර කියලා. නැත්තම් මායයට මායය කියපු ගමන් එයා දන්නවා බුදුරජාණන් වහන්සේගේ තමන්ගේ කර්මයට හේතු කරලත් නැහැ. අනුන්ගේ වැරද්දකට හේතු කරලත් නැහැ. මම මායයක් නැති පත්තනල්ලෙක් නැති අංග සම්පූර්ණ ලෝකයක් හදන්න බාහිර අරගෙනත් නැහැ මම ඩිස්කරේජ් වෙලත් නැහැ මම මන්දෝත්සාහය වෙලත් නැහැ මාරයතුනම කියලා කතා ඒක මේ අපේ ඥානකෝනික ස්වාමීන් වහන්සේ සතිය බලමයි මේ සඳහන් කරන මේ යද්දෙසෝ අපි කියන්නේ මේ කටාරියෝ මායම් වෙනකොට ඒ එනේ අකාගේ නම කියලා කතා කරනවා. ඒකල නිකන් හරි නෑ උට අදාළ පිටේ නියදේ. අදාළ 12 දෙනවා. වරද ගත්තොත් යකාට තද වෙනවා. මේ වෙන නමක් කියලා කතා කරලා ඉතින් මේ ජේමනන්ද සාන්ති ඉන්න කාලේ කියනවා මේ කට්ටඩිය ගහන හදලා යකාට ආර්ධනකට ආවට පස්සේ බලනකොට කොක්කත් හදලා තියෙන ප්ලාස්ටික් වලින්. කලිනේ දාලා තියෙන පුවක් මලත් ප්ලාස්ටික්. පොල් මලත් ප්ලාස්ටික්. අදාළ තියෙන අතේ ගහන්න හදලා තියෙන ඉපල් කෝටුවත් ප්ලාස්ටික්. ඒක මම ඉන්නේ නැහැ මෙතන කියලා කියන්නේ. මොකද ඌට ඕනේ මේ කොක්කොල කොල්ලසු. ඒක තමයි යකා ඉන්නේ. ඉතින් ඒක වෙනුවට ප්ලාස්ටික් වලින් හදලා යන්න කතා කරපුවාම යකාට යකා වෙහෙදලා පිස්සු නැහැ. ඌ යනවා යන්නේ. ඒක යකුරවට යන්න එපා. නැත්තම් නිකන් හිටපන්. ඒ වගේ මේ අදාළ දේ මේ අදාළ තැන තැම්පත් කිරීමෙන් හැම වස්තුවකටම වටිනාකමක් හම්බ වෙනවා. එහෙම කරන කෙනා හිතයට වැඩිය අප්ලිස්මන්ට් එකක් ආර්ය භාවයකට යනවා. ඒක ජීවිතේ පුරාම තියෙන එකක් පරියන්කේ ත්‍ක්මනේ එදින්දා වැඩවල තියෙන යම් යම් ඉරියව්වල නෙමෙයි. හැමතැනම තියෙන එකක්. නමුත් ඒක හරි දුර්ලභ දෙයක් නිසා අපි කියනවා අපි කියන ඒ ගුණයේ තියෙන්නේ නායකයා තුල කියලා. අපි කියනවා ඒ ගුණයේ තියෙන්නේ කර්මස්ථානාචාරකයා තුල කියලා. අපි ඒ අපි කියනවා ඒක තියෙන්නේ මාස්ටර් ට්‍රේනර් ගාව කියලා. ඉතින් ඒක අපිට ඒගොල්ලන් වෙනම පුහුණුවක් දෙන්න ඕනේ. ඒවල කොහොමවත් දෙන්න සතිය තියෙන්න ඕනේ. එතකොට ඒ කට්ටියට සතියට අපි සංපජඤ්ඤය එකතු කිරීම තමයි කරන්නේ. ඒ අතරමැද අවස්ථාවල් වලදී ඒ අර්ථ ඡායාව තේරුම් ගන්න දෙක කළු සුදු වෙන් කරන්න එපා. කළු, කළු, සුදු කියලා අඩු ගන්න තුන කරලා. එතකොට ගොඩක්ම දේවල් වැටෙන්නේ අර අලු භාජනයක. කළුත් නැහැ, සුදුත් නැති අලු පාට. ග්‍රේ ඉතින් ඒක හොයාගත්තට පස්සේ පේනවා අපි මෙතෙක් කල මේක දෙකට දැම්මේ. ඒකෝට සමහර අලු පාටේ වතුර බාල්දියට දාලා සමහර කළු බාල්දි අලු පාටේව කළු බාල්දියට දානවා. ඒකට කළු බාල්දිය කියලාත් නැහැ. ඒකට සම්පජන්්‍යය නැහැ. ඉතින් ඒකට තමයි අපි ඉගෙන ගත්තේ ඉස්සංගෙන් එයා කියනවා බොයගමදී ඒ කදීෂාද මොකද්ද කියලා අල් කුරාණයට එහා ගිය වෙන බුහාරි, කදීෂා ආදී වශයෙන් පොත් පහක් තියෙනවා. ඒව දෙයන්නාන්ති කියපුවා නෙවෙයි, ඒව නබිනායකතුමාගේ අත්දැකීමෙන් ලියපුවා. ඒකේ කියලා තියෙන කතාවක් තියෙනවා කියලා. ඒක තව කෙනෙක් කියනවා සෙන් ජෝන්ස් වර්ෂන් එකේ බයිබලේ තියෙනවා කියලා. දිවෙන්නාංශයේ අවසාන විනිශ්චයට ගියාම අහනවලු ගේබ්‍රියෙල් ළඟින් නැත්නම් දේවදූතයන්ගෙන් ඔබ මේ මිනිහාගේ හොඳයි නරකයි දෙක ලියලා තියෙනවා. ඉතින් සිංහලෙන් කියන්නේ පිම්පොතයි, පව්පොතයි කියලා අපාය පොතයි. පිම්පොතයි අපාය පොතයි. ඉතින් මේ ගේට් දෙල්ල ඇවිල්ලා කියනවා මම ඔක්කොම බලන් හිටියේ ඔක්කොම ලියලා තියෙනවා කියලා. ඒකේ අහගම හරියට මිනිස්සු බය කරන්න පාවිච්චි කරනවා. උඹල මොනවා කරුවත් අපාය පොතේ ලිය වෙනවා නැත්නම් පිම්පොතේ ලිය වෙනවා කියලා. එතකොට සේනා ඥානවලුයේ දේවදූතයගෙන් හොඳටත් අහුවේ නැති නරකටත් අහුවේ නැති එකක් නැද්ද කියලා. දේවදූතයා හොල්මන්. මොකද දේවදූතයා දන්නේ කලි හුදු විතරයි. ඒක টොප් එකට කරලා තියෙනවා. ඊටවල දිව්‍යනාංශ මතක් කරලා කියනවලු ඔය දෙක මැද්ද තමයි ඔය 180ක්ම තියෙන්නේ. ඔබ දැන් මේ කලි හුදු දෙක පුරවලා තිබ්බට ඔය මැද තියෙන 80ට තියෙන දේවල් දෙක ඔය පටලවල දාලා තියෙනවා. දැන් කලි හුදු කරක් දාන සුදු එකක් දානවා. ඉතින් වගේ සැප දුක් වේදනා මැද මේ අදුක්කම සුඛ වේදනාව කියන එක තේරුම් ගන්න උත්සාහ කරොත් අපි සාමාන්‍ය ජීවිතේ මත වෙන ඔක්කොම දේවල් <clears throat> වැටෙන්නේ මේ දුකක් නැති සපත් නැති මේ ජීවිතේ කියන දුක්ඛ සත්‍යයට. මේක මේගොල්ලෝ සමහර දුකට දාගන්නවා. උගදේ නිදානේ දුකට එහෙම තමයි සැපට දාගන්නවා. සැපට දාගන්න එක තමයි අත්කිලමතාන් යෝගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි සීදීනස ගන්නපත්. එලෝරක් නැතුව යනවා ඒ පැත්ත. හොඳ නරක නැති දේ දුක සැප පැත්තට දාගන්නවා. ඉඳලා වැඩක් නැහැ මම මැරලා. ඉතින් ඒක අද ලෝක වෙනකොට හරියට නිකන් කොට දාපු මාළුවගේ හරි ප්‍රසිද්ධිය පේන්න තියෙනවා. ලෝකන ලෝකෙම තමයි මේ මිනිස්සු අර මධ්‍යම ආවත තෝරන්නේ නැතුව කළු සුදු දෙක දාන්නේ නැතුව ඒකට දාන්න ඕන දේවල් සුදු මල්ලට හෝ කළු මල්ලට දාපුවාම අමාරු. ඒක නිසා ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරන්න උත්සාහ කරනවා මේ යම් කිසි කෙනෙක් කාම ලෝකේ ඉවත් වෙලා රූප ලෝකෙට යන්න ගිහිල්ලත් නැහැ කාම ලෝකෙ චිත්තය ඉක්මවලත් නැහැ මේ දෙකට දෙතාවර වෙන ගෙදරට ගිහිල්ලා නැහැ නමුත් ගෙදර මිදුලට ගිහිල්ලා තියෙනවා කියන උපචාර මට්ටමට යනකොට කළු සුදු මලු දෙකක් නෙවෙයි මලු හයක් දෙනවා ඊට පස්සේ වෝදාන ධර්ම හතරක් දෙනවා ඔක්කොම මලු හයක් කියනවා මේ මලු හයේ 10 හයක්ම වැටෙන්නේ අකුසල් ටික දෙරලා දාගන්න එක මේ හයකට දාපම ඔය ඉස්සර වගේ කල්සුද්ධුවට දාන්න එපා. නැත්නම් කල්සුද්ධු වගේම යුගල හය තුනක් වෙනවා. ඊට පස්සේ වෝදාන ධර්ම වශයෙන් ඔබට මේ භාවනා කිරීම නිසා ඇති වෙන යම් යම් ගුණ ධර්ම වර්ගයක් තියෙනවා. ඒ ටිකත් සර්වතෝ භද්‍රයි කියන්නේ එපා. ඒව අතරත් පොඩි පොඩි පටලැවිලි තියෙනවා. මේ ධම්මුත්තච්ච විග්‍රහිතං මනං කියන එක. අන්නේ තේරුම් ගැනීම සඳහා මතක් කරලා තියෙනවා අතීතානුභාවනං චිත්තං විකෝපානුපරිත්තං සමාධිත පරිපන්තෝ අපේ හිතේ යම් වෙලාවක අතීතයට ගිහිල්ලා සමාජයට පරිපන්ත වෙන සමාජයට පරිපන්ත වෙන හිතේ විකෝපයට පත් වෙනම ඒක ඒ මල්ලට දානවා. මගේ හිතේ තියෙන එන කිචිවිලි කල් පරිකල්පනා මේ අතීතය ගැනමයි කියන්නේ. මන්දෝත්සාහය වීමයි තියෙන්නේ. තම තමාරු ඉන්නෝ අනාගත ප්‍රතිකංකන චිත්තම් විකම්පිතං කර්ම පිරිස්. මම මෙහෙම වුණාට මං ඊගාශරේ හරියටම කරනවා. කියලා ඉදිරි සැලසුම් හදලා ඒක વિશે අධික විකම්පිත භාවයකට නැත්නම් මොටිවේෂන් එකට යන මේ දෙකම සමාජයේ පරිපන්තයි දෙකම සතිය නෙමෙයි ඊට පස්සේ තියෙනවා අභිනතං චිත්තං කාරාකාර කාමානු රාගානුපදිතං අපඩතං චිත්තං දෝසානුපදිතං භාවනා කරන්න එනකොට මට අරමුණවත් එපා වෙනවා මට අරමුණට බාධා කරන දේවලුත් එපා වෙනවා ඒකට අපේනතියක් අට ගන්නවා දෙදකී කියලා දානවා නොදෝමකින් කියලා දානවා එතකොට එයා දෝෂයේ පැත්තේ මල්ල තමයි ඒක වැටේ. ඒ නැත්නම් සමහරු කියනවා මට බාහන කොණ්ඩගෙන මොකක්වත් ඇස්සක් නෑ වැස්සක් නෑ මැස්සෙක් නෑ ඊයෝ හොඳ තිබ්බා ඔක්කොම හොඳයි කියලා අභිනතියට වැටෙනවා. මෙයා මයි ළඟ හිටපු කට්ටිය නලියනවා. ඒගොල්ලෝ විනාඩි 15ක්වත් ඉන්න බෑ. බලන්න මම නිකන් සමාධි බුදු පිළිම තිබ්බා වගේ හිටියා කියලා ඒ තමන් පිළිබඳව අභිනතියකට භාවනා පිළිබඳ අභිනතියකට පත් වෙලා ඒක ඒකතර දාගන්න. තව එකක් තියෙනවා ඕනාට වැඩි වීර්ය කරන්න ගිහිල්ලා හිත උද්දකයටපත් කරගන්නවා. අති අති පග්ගහිතං චිත්තං කියන දෙවිලස අරමුණ ගන්න හදනවා. අරමුණ හෙල්ලෙන්න දෙන්නේ නැහැ. එතකොට හිත විකම්පිත භාවයට මොන මගුලක් තමයි මේ අරමුණ කියලා කුණ්‍යක් ගැහුවා බලනකොට ඒ කුණ්‍යක් හෙල්ලෙනවා. ඒක මට ඒක එකක් වගේ. මේ මොන එකක්ද කියලා හිත දැඩි වෙනවා. සමහර වෙලාවට ඔය ආවට ගියාට නිකන් ලෙඩ නොක්ක වෙලා කරනවා වගේ ඒ ආවට ගියාට භාවනා කරනවා. ඒකට බොහොම ඉක්මනට මැච් එක කරුවා දමල ගහලා යනවා. ඒ කියන්නේ අති ලීනං චිත්තං කෝසල් ඥානපරිතං. අට ජීවිතේ තියෙන අප භාවනා කරන්න බෑ. අහින සක්මන් ගන්න. ඒ සක්මන් කරන උඩට යක් වෙලා යනකොට නිකන් එපා වෙන ගතියක් එනවා. එහෙම නැත්නම් දෙහෙට මේට වැහෙන්න ගන්නවා. මේක කරන්න බෑ. දැන් ඉදන් ගාවට පිස්සු කතා කරන මේ අපේ ගෙදර ඉන්න එක එක භාවනා කරන්නේ උන් වැඩිම සත්‍ය කරන අන්තික මැස්සෝ ඊට වැඩි කැස්ස ඊට වැඩි වැස්ස බෑ. දෙදෙනා කරන්න බෑ. එහෙනම් මයික් බුදුහාමරට ඉන්න ඕනේ නැත්නම් දමුතු යන්නේ. ඔන්න ඔය වගේ ලීන හිත. ඉත ලීන බයට පැත්වීමක් කියනවා මේක භවනාන පැත්තෙන් මේකට කියනවා තැංගී ගන්නවා කියනවා. කරන වැඩේ අමතක කරනවා. ඉතින් මේ කරුණු 6 ගත්තාම මලු 6ක් තියාගෙන ඔය මලු 6 කෝකද වැඩියෙන් ඉන්නේ කියලා බැලුවොත් මගේ චරිත මොකද්ද කියලා මට බලාගන්න බැහැ. අතීත ජීවත් වෙන කෙනෙක්ද අනාගත ජීවත් වෙන කෙනෙක්ද නැත්නම් අභිනතියටපත් ගම්මාන කෙනෙක්ද නැත්නම් අපනතියටපත් ඔය භාවනා කරලා වැඩක් නැහැ කියනවාද දැන් අධික වීර්ය කර මේ පරියන්කේදීම සෝවාන් වෙන්න හදනවාද ඒක දෙකින් කල් තියෙනවා නප්ප මරණකම් මතු බුදුආහාර වෙනවා නෙමයි බුදුආහාර ඒ මීට මීට කරමු කියලා අර මම ජීවනකරත් කාර්යය කියන කතාවෙත් යනවා ඉතින් ඔය හය බන්නකොට අපි පුද්ගල චරිත දාලා කෙරුවට Taman සතියෙන් මේ මලු හොය කරවන පටන් අර ගත්තොත් පේනවා ඒ ඔක්කොම තියෙද්දි ප්‍රතිමල් වෙක් කියනවා. ඒ ඔක්කොම තියෙද්දි කංගර තියෙනවා. හැබැයි ලැබෙන ලැබෙන තොරතුර තමයි ගොනුවක් කෙරුවොත් මමයා කවුද කියලා තේරෙන්නේ. ඒ වගේම තත්ත ජාතානන් ධම්මාණං ආතිවත්තනත්තේන සම්පහන්තනා කියලා භාවනා කරන ශ්‍රද්ධාව වැඩෙනවා. එතකොට ප්‍රඥාවට කරදර කරනවා. ප්‍රඥාව වෙනුවට සත්‍යාවට කරදර කරනවා. දෙකම අවශ්‍යයි. වීර්ය වෙනකොට සමාධිය අඩු වෙනවා. සමාධිය වැඩි වෙනකොට වීර්ය අඩු වෙනවා. ඒ භාවනා කරනකොට ඇති වෙන ධර්මතා එකිනෙකා පරයා යන්න දෙන්න එපා. ඒක නිකන් අපේම නැයි අපිටම කයි තමයි. ඉතින් භාවනා ලෝකේ ඒක කමඩාන් සුද්ධ කිරීමේ පොඩ අල්ලලා දෙන්න පුළුවන් හරියට ගිය වෙනවනම්. හැබැයි අහුවලා දුන්නත් අහුවෙන එක නම් කරනවා. කාටත් අහුවෙනවා. කවුරුත් අහුවෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. වැඩ කරන මිනිහට වරදින්නේ. බලයිතිරුකොන්නේ ගල් ගහන්නේ. ඉතින් අන්නේ ඒ දේ භාවනාදී හට ගන්නා උදේ හරියට මේ පැවිද්දන්න තියෙන බාධාව තමයි මේ භාවනා කරන්නගේ තියෙන අධික ශ්‍රද්ධාව. යාරක මේක සංවිධානය කරනවා පූජා භාණ්ඩ කියලා පූජා කරනවා සුන්නඩේ වඳින්න ඕනේ එහිලත් වඳින්න ඕනේ යනකොටත් වඳින්න ඕනේ ඉතින් දකින්න ඕනේ පුළුවන් නම් කකුල් දෙක අත ගන්නත් ඕනේ ඕන ඔය සෙල්ලම් ටික කරන්න පටන් ගත්තාම අනික් අයට පේනවා මේ මිනිස්සයා අන්ධබක්තිය වැඩ කරන්නේ මේ නායකයත් ඒගොල්ලන්ටම අනුමත කරනවා. ඒක නායකයත් ඒකට මම වෙන්නේ ඒකේ නායකයාට හොඳට පාන්නයක් තියෙනවා මේක හසුරීමක් කරන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා හොඳට ඕම මේ ගොපල්ලෝ ඉන්න තැනයි වඩු හර කරන ස්වභාවය. අවිත ජීවිතේ ගත කරන පුදුම මහන්සියක්. වෙලාවකට ඡන්දත් ඉලාක නිින්දත් නැහැ ඉලාක නාගන්නත් නැහැ. ඉතින් එනකොට මේ මේ සෙනගොක් එකේ සෙනග පිටලා. ඒ ඇවිල්ලා වාඩි වෙනවා. ඉතින් ඔක්කොමලා ඊට පස්සේ හරි සන්තෝෂෙන් දැන් අපේ ඒ මහදලාවේ මරියට තේරෙනවා මේ මිනිස්සු එක්කෙනෙක්වත් මේ පුද්ගලයාගේ මේ සෞඛ්‍ය ගැන හිතන්නේ නැහැ. මේ හුදකෝ මහන්සිය කරලා මඩ පොඩ කකුලේ ගෝන්දාට කෙනෙක් නැහැ. මේ ඔක්කොම හරිම උද්දාමයෙන් බලන්නේ. ඒකද මරියා කරන්නේ. එයා ළඟ තියෙන සෙල් කුප්පියක් රින්ගගෙන යනවා මේකේ අසින් ගිහලා පිරිම. ඒක කකුල් දෙකට පොඩි මසාජ් එකක් දෙනවා, අභ්‍යංගනයක් කරනවා. ඉතින් එතකොට සියයට විතරද තියෙන්නේ මෙයා යේසුස් ක්‍රිස්තුස් ධාතික හොරගෑනිද? ඇයි යාට විතරක් මේ දේ කරන්න දෙන්නේ කියලා. ඒ වගේ පොඩි සංසිද්ධියක් තමයි. අතෝදා දැක්කන පස්සේ යසෝදතාව මාලිකාට වැඩමු බුදුහාමුදුරුවෝ බලන්න යන්නේ. එතකොට බුදුහාමුදුරන් තේරෙනවා පුරාණ දූතිකාව එන්නේ නැහැ කියලා. අහනවා රජුරයන් කොයිපස් කියනවා කාමරේටලා. වයින්කොට මෙහා කකුල් දෙක බදාගෙන කඳුලෝලින් දණියෙන් පල්ලෙහා සම්පූර්ණ කකුල් දෙක දෙමින් ආගෙනවා. දැන් සුද්ධෝදන රජු දන්නේ ඔය විනය කාමරේපත් කියනවා ඔක ගැලේ කකුල් දෙක අත ගන්න. අනන්න කෙල්ලේ සම්පිටුවලාන්නේ පයිද. බුදුන් කියනවා වළක්වන්න එපා. ඔය වැඩේ සයිකියාට්‍රික් තෙරපි එකක්. ඕක නොකරුවොත් පපුව පැල්ල මැරෙන්නේ කියන. ඔය කියන පපුවේ තියෙන දැඩි දාහය තමයි ඔය පිට කරන ඕක වෙන්න ආරින්නේ. ඒකට පේන් නිකන් පුරාණ දුක නීතිය සුදුදජු දන්න හැදි බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට වරන් හදනවා හොඳටම අඬන්නේ. ඉතින් ඔය සිද්ධි දැනගෙන අනිත් මිනිස්සු දෙනා යශෝදරා වගේ තමයි මම සුසුහාමුදුරුවෝ අකමැති වුණා යශෝදරා කිපෝදරට අකමැති වුණා මන්නම් කකුල් දෙක අල්ලන අල්ලන අල්ලනවාමයි කියලා ඔන්න ඉස්සරහට එනවා. මේ පිකොල් කටුව. එහෙම නැත්නම් මේ එරමියා කටුව. සෙනඟ මැද්ද මල්වට්ටිය ලොකුවට අරගෙන යනවා. ඒකේ පුතුවත් ළඟ ඉඳලා. ඒ කටුව ඇඳලා වට පිට ඇල්ල බලනවා ගන්න කෙනෙක් ගන්න පුතේ එකක් ඔන්න මං ඉන්නේ මම ඉන්නේ අස්සෝලනවා. ඔය සෙල්ලම් තමයි පූජාවක් කියන්නේ. ඌව තමයි පින්කම් කියන්නේ. අන්නේ ඌවට යනකොට එක එකන එක එක විදියට මේ කරන දේවල් වලින් ශ්‍රද්ධාව වැඩි වුණොත් ඒක විකාරයක් වෙනවා. ඒක ප්‍රඥාවට නිග්‍රහයක් වෙනවා. ප්‍රඥාව වැඩි කට්ටිය අපෝ එහෙම කරන්න හොඳයි කියලා එයා ඈතට ඉන්නවා. ශ්‍රද්ධාවක් ඇත්තම නෑ. සාමාන්‍ය ක්‍රමයට මල පූජා පහන පූජා කරන එකේ. බුදුහාම වංගනවා ඒ ගිලම්බස වුණුනේ කියන්නේ මොකද? බුදු පූජා කියන්නේ මොකද? මහත්තාම් පුජ්‍යක කරන්නේ. පල්චේන බඹරුන්න ගන්න ගස්වල බුදුහාමුදුරගෙන කෙනෙක් මොකද පගන්නේ. ඉතින් ඒගොල්ලෝ චෝදනා කරනවා. ඒකට ඒගොල්ලෝ සද්ධාව කරන්නේ නැහැ. වෙනම කතා කරන්න බෑ. සදාකත් ඒගොල්ලෝ. කොහොමද බේරෙන්නේ? වික්ෂෝ කොහොමද බේරෙන්නේ? යෝගාවචර කොහොමද බේරෙන්නේ? ඉස්සන්වනේ කාලසටහන් දිහා බලන්න ඔය මොකක්වත් නැහැ. හැබැයි කරන්න ඕන කෙනෙකුට පහසුකම් ටික තියෙනවා. ඕනේ නම් ප්‍රාණ පූජා කරලා වඳින්න පුදාන දැන් තියෙනවා. අපි පිටරන් ගියාම නම් අපි ඒ විතර බලහක් නෑ අපි කතෝලික පල්ලි වලටත් යනවා. පිළිකාරෝ වලටත් යනවා. මුස්ලිම් දේවස්ථානකට යනවා. අපි එතෙන්ද බලන්නේ නෑ. ඕන කෙනෙකුට අවශ්‍ය නම් තියෙනවා. ඉතින් සමහරු නිසන්වනේ වෙල දවස් 7 10 භාවනා කරලා කියන අපරාධ දවස් 10 නැති වෙනවා. ගෙදර හිටන අඩුවාන වෙලාවට බුද්ධ පූජාවක් තියාගන්න තිබ්බා. බුද්ධ වන්දනාවක් කරනවා මෙහෙ නෑ. ඇයි නැත්තේ? නෑ නෑ ඕන කෙනෙකුට කරත හැකි වෙයි. අපේ කාලෙත් කාලේ වෙලාවක් නැහැ. ඉතින් මේ විදිහට තමයි ඥානාරාම ස්වාමීන් වහන්සේ අපි බේරුවේ. ප්‍රතිමල්ලවේ කියනවා බය වෙන්න එපා. ප්‍රතිමල්ලවේ හිටියට සතිය වඩන්ඩ සතිය වඩනකොට මම මේ දේ ඇයි කරන්නේ මේ? ඇයි මේ දේ කරන්නේ කියලා එයා දැනගෙන කරන්නේ. ඒක ඒ වේප මේ මේ අපි ගත්ත සූත්‍රයේ තියෙනවා විපල්ලාස සූත්‍රයේ නිත්‍ය දේ අනිත්‍ය දේ නිත්‍ය කියලා හිතාන උන්න ಜಾති විසරද වැඩක් කරත් ඒ මනස සංඥාවේ විපල්ලාස වෙනවා සංඥා විපිරියාස වෙනවා පිසු කියන්නේ ඒ නැත්තම් චිත්ත වශයෙන් පිසු කියනවා ජීති වශයෙන් පිසු කියනවා සංඥා විඤ්ඤා පඤ්ඤා ඒ වගේම සුබ අසුබ දේ සුබ කියලා හිතාගෙන දරුවෙක් උපදිච්චාමයි මඟුල් කණ්ඩායි මේ නටන සුබ මංගල දිහා බලනකොට ඒකේ තියෙන අසුබේ ඒ විපිරියාස කරන මේ වහන්නේ නැහැ චිත්ත දිට්ඨි චිත්ත සංඥා චිත්ත දිට්ඨි විපල්ලාස වෙන්නේ ඒ වගේම සුඛ දේයි දුක දේයි සුඛ දුක්ඛතාවය කියන දේ කොහොමද පිසවසොම් හිතන්නේ මේ අත්තරක් කියලා නෑ එතකොට සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දිට්ඨි විපල්ලාස වෙන්නේ ඒ වගේම අනත්තනේ අත් සංඥාවේ මම නම් මේක කරනවා. මම විසරද. මම සිංහසීයාවෙන් ඉන්නේ. මම පිළිසර සිංහනාද කරනවා කියලා කිව්වට ඒකට ඒ ආරූඪ කරගන්නන්නේ සක්කාය දිට්ඨිය. අනේ සක්කාය දිට්ඨිය නිසා සක්කාය දිට්ඨිය නිසා ක්‍රියාවේ නිසා චිත්ත සංඥා චිත්ත දිට්ඨි විපලාසී සිද්ධි. ඉතින් ඒකට බලයන් කියන්නේ කියනවාද ඊගාවට බුද්ධ ඥානසේ සඳහන් කරලා තියෙනවා අනිත්‍ය අනිත්‍ය සංඥාවෙන් වැඩ කරනවා නම් ඒකට සංඥා විපල්ලාසෙ ඉන්නේ. අද කට්ටිය වෙන්නේ. චිත්ත විපල්ලාසෙ ඉන්නේ, චිත්ත විපල්ලාසෙ ඉන්නේ. ඒ නිසා අනිත්‍ය අනිත්‍ය සංඥාවෙන් වැඩ කරනවා. ඒකට යෝගාවචරය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කකුල මරිය මඩලාවේ මරිය අත ගන්නකොට යසෝදරාව ඇවිල්ලා මෙහෙම කරනකොට ඒක මේ සුඛ සංඥාවෙන් නෙවෙයි. මේ දුක්ඛ සංඥාව තමයි. ඒක දැනගෙන වැඩ කෙරුවට විපල්ලාසෙ ඉන්නේ. ඊට පස්සේ විපිරියාස වෙන්නේ. පිස්සු කෙලින්නේ නැහැ කියලා එකක් තියෙනවා. ඔළුව ක්‍රේල් වෙනවා කියලා එකක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ ඒකයි මට කියන්න. ඒක තේරෙන්නේ එතනින් එහාට භාවනා කරපු කෙනෙකුට විතරයි. ඉතින් එයාට මහානකම් කරපු කෙනෙකුට විතරයි. ඉතින් එයාට තපස්සක් ගුණ නැත්නම් අනිමස්සය හිතනවා මෙයාට විතරක් එහෙම කරනවා මෙයාට විතරක් එහෙම කරනවා. ඒකට ඒ වෙලාවට විපිලියා සහිත කියන නිරේ කරන්නේ අනිත්‍ය අනිත්‍ය සංඥායමයි කරන්නේ. දුක්ඛ දුක්ඛ සංඥායමයි කරන්නේ. අනත්තනේ අනත්ත්‍ය සංඥායමයි කරන්නේ. ඒ වගේම මේ අනිත්‍ය අනිත්‍ය සංඥාවමයි කරන්නේ. ඉතින් අන්නේ එතන තියෙනවා තේරවාදී ලස්සන කතන්දර රාශියක්. එහෙම කරපු අවස්ථාවල් වසංගලා නැහැ. ඒ ටික තමයි සෙන් බුද්ධාගමට ගිහිලා තියෙන්නේ. සෙන් කතා කියලා තියෙන්නේ. ඒ ඔක්කොම සාමාන්‍ය ක්‍රමයට විරුද්ධ කතා වගේක් නැත්තම් පුරස්පරස් කතා. හැබැයි අන්තිමටම පෙළලා දෙනවා කතා ගියේ කියන මනුස්සයා වගේම අහන මනුස්සයත් මේක තේරෙනවා. සම්ප්‍රදාය රැකුන් නැති වුණාට මෙතනින් ගැඹුරු බණක් හියටස් එකක් මොටෝ එකක් තියෙනවා. ඒ නිසා සෙන් කතාවල කෙලවරක් නැහැ. අන්තයට හොයන්න බලන්න. එනකොට බොහෝමයක් සෙන් කතා අරගෙන තියෙන්නේ සුත්ත නිපාතේ පොතේ. ඒකේ තියෙන්නේ අන්නේ වගේ අවස්ථාවල් මේ බුදුජාන් වහන්සේ වගේම හොඳටම කර්ම කරන දන්න කට්ටිය මේ අනිත් පිසු කරන දේවල් කරනවා. හැබැයි ඒගොල්ලෝ මේ රවට්ටන්නවක්වත් පිපිරියා දෙයක් අතරේ අනිත්‍ය අනිත්‍ය සංඥාමයි කරන්නේ. උදාහරණයක් වශයෙන් දරුවෝ වැලි හෙල්ලම් කොනකොට වැලි මාලිගා හදනකොට හෙල්ලම් ගෙවල් හදනකොට ටිකක් වෙලා ගියාට පස්සේ දරුවෝ ගිහලා දෙමාපියන්ට ආරාධනා කරන එන්න අපි වැලි මාලිගාවට එන්න අපේ හෙල්ලම් ගෙට කියලා. දෙමාපියෝ දන්නා මේක හෙල්ලම් ගයක් කියලා. ඒ දරුවෝ හදන්නේ දරුවන්ගේ මට්ටමේ හෙල්ලම් කියලා. දෙමාපියන්ට රින්ගන්න බෑ ඔය. නමුත් දෙමාපියෝ රින්ගලා ගිහිල්ලා අර දරුවෝ මේ වැඩේ කරේනොත් අම්මට පොල් ටික ගා ගන්න පුළුවන්නේ. අම්මට පොල් ටික මේක ගන්නවා කියලා දරුවෝත් එක්ක ඉඳලා ටිකක් වෙලා ඉඳලා එනවා. ඒක දරුවෝ සන්තෝෂ වෙනවා. ඒකත් දෙල්ලම් කරගෙන යනවා. දැන් අම්මා ඒකට යන්නේ මේක ඇත්ත ගැත්ත කාරණේ නෙවෙයි. මේක කුමරු කුමරිකාවන්ගේ වාලිකා වාලිකා ක්‍රීඩා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ වයිදී මේ වගේ පොඩ්ඩක් නාඩ ගන්නන්න බෑ. ඒක ජීවිතේ කරගන්න එපා. ඒක සාමාන්‍ය දේ කරගන්න එපා. ඒක මේ ඒ වෙලාවට අවශ්‍ය දේ. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ හරියට කරලා තියෙනවා. බුද්ධ චරිතයේ තේන දෙනා හිතා ගන්න බෑ බුදු කෙනෙක් මෙහෙම කරයිද කියලා. මොකද අපි හිතාගෙන බුදුහාමුදුරුවෝ ඉතියෙන් හදපු මැටියෙන් හදපු බුදු කෙනෙක් නේ. බුදුරජාණන් අවුරුදු 5 ලෝකේ ජීවත් වෙලා තියෙනවා. අනේ ජීවත් වෙනකොට ඒ ඒ යම් යම් අවස්ථාවල ඉතින් ගැළපෙන දේ කරන්න බුදුහාමුදුරුවෝ වෙනම ලයිසන් එකක් තියෙනවා. ඒක තියෙනවා කවිකාරයාට කවිකී ලියනකොට ව්‍යාකරණ බදගත් නැහැ. ඉංග්‍රීසියෙන් කියනවා poetic license කියලා. ෂේක්ස්පියර් අන්තිම වචන රාශිය කඳුරලා දුන්නා අර වචනේ කැලලා මේ වචනේ කැලලා අරගෙන මේ කවිය කල්පගන්න ඒ ප්‍රකාශය කල්පගන්න එළිවට තියාගන්න කියන අනිත් මිනිස්සු කියනකොට ඒ මිනිස්සු කියන මේ වචන කහලවත් නැහැ ෂේක්ස්පියර් කියපු නිසා ඒකෙද සම්මත වෙලා තියෙනවනේ ගණන් ගන්න නැහැ කියලා. අන්න ඒ වගේ ඒගොල්ලන්ට හම්බ වෙනවා ට්‍රෙන්ඩ් සෙටි. අලුත්ම ට්‍රෙන්ඩ් එකක් හදාගන්න පුළුවන් ගතිය. හැබැයි සත්‍ය සාමාන්‍ය මට්ටමේදී නෑ. හැබැයි සත්‍ය සාමාන්‍ය මට්ටමේදී මේක තේරුම් ගන්න ඕනේ. මේ සතිය වඩනකොට අපිට සුවිශේෂී ලයිසන් එකක් හම්බ වෙනවා. අනික් කටින් නොපෙනෙන පැත්ත පේනවා. Taman ඒ දේ කරන්න ඉස්සෙල්ලයි කරනකොටයි පස්සෙනුයි Tamanට මේක තේරුම් ගන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ ළඟ ඉන්න කෙනා ප්‍රශ්න කරනවා ඒක. ඒක ටිකට් කරන මේ වෙලාවේ බෑ පොඩ්ඩක් ඉන්න. අපි මේ වෙලාවට කියලා දෙන්නම් කියලා. ඉතින් අන්නේ වගේ විධායක ශක්තියක් අපි කියන්නේ දේශපාලනය කරන මුත්‍ය කියලා. විධායක විධායක ජනාධිපතිට නඩු දාන්න බෑ. ඒක හරියට පාපංශයට විරුද්ධ නඩු දාන්න බෑ. දේව පුත්‍රය විරුද්ධ නඩු දාන්න බෑ. දේවනාශයට විරුද්ධ නඩු දාන්න බෑ. මොකද නාටි ගම්මස් වෙනවා. විනිශ්චයකාර කවුද ඒක? ආන් මේ වගේ ලෝකයේ විනිශ්චය කිරීම සඳහා නාටකාර කට්ටිය පස් කරන ඔය මොනවාද නීති පොත් ටිකක් කියවලා. ඒගොල්ලෝ නොකරන වැරද්දක් නෑ. ඒගොල්ලන් කියලා කිව්වොත් මේ මේමයි කියලා ඒක පෙන්නන්න පෙන්නති වෙන විදිහට නීතිඥයෝ හංගලා මේ නඩුකාරවරු හංගලා තියෙන මිනිසුත් එක්ක ඇසුරු කරන්න බෑ. ඒගොල්ලන්ට සමිජමාංග වල නිලතල දාන්න බෑ. ඒගොල්ලන්ට සාමාන්‍ය විදියට මිනිස්සුන්ට ඒගොල්ලන්ගේ නම කියලා කතා කරන්නත් බෑ. ඒගොල්ලෝ හංගලා තියාගෙන ඔන්න ඔයගේ තමයි දේව දූතයෝ, දේව පුත්‍රයෝ, පාපහන්සේලා, ඒව නැත්තම් ඔය මහානායක හාමුදුරුවෝ හිතාගෙන ඉන්නවා නැත්තම් ඒගොල්ලෝ මිනිස්සු පත් කරනවා එතෙන්ද ඒගොල්ලන්ට වැරද්දක් වෙන්නේ නැහැ කියලා. නමුත් මිනිස්සුයෝනේ ඉතින් මේක මට උගාක් බලපෑවා. පැවිදි වෙන්න ඉස්සෙල්ලා කොහොමද මම පැවිදි වෙන්නේ? මේ හැමතැනම ප්‍රතිමල්ලෙක් ඉන්නවා. හැම ඔය කතා කරන හැම කෙනාගේම අඩුපාඩුකම් පේනවා. කීකල කතා කරන්නේ මගේ අඩුපාඩුකම් ගණන් ගන්න එපා. මම ඔබට කියන්න. ඒක ඔබේ අඩුපාඩු නෙවෙයි. ඒක ඔබේ අඩුපාඩුවක් කරගන්නත් එපා. මගේ පව් සමාදම් වෙන්නත් එපා. උඹ කරලා ඔබේ අඩුපාඩු ටික හොයන්න. ඒ තමයි සතිය කියන්නේ. ඒ පැවිද්දක්ම අවශ්‍ය නැහැ. හැබැයි සතිය සම්පජන්‍ය අවශ්‍යයි. ඒ සම්පජඤ්ඤය සතිය තරම් දේශයට තොග විශ්වාස කරන්න බෑ. සතිය නෝ යම් ප්‍රමාණික සාර්ථකත්වයකට ඉදිරියට යන්න පුළුවන්. සම්පජඤ්ඤයේ ඒකමුත් යම් ත්‍රිසත්වයෙන් තමයි නව නිර්මාණ ශිල්පහරා නිෂ්පාදන හැකියාව හරහා මතුවේ. ඒක එතකොට ගුරුනාන්සේ හිතන් නරකයි මෙයා මට ඉස්සලා යන්න හදනවා. නෑ මට වැඩි නිර්මාණශීලී කියලා. ඒ කපණ එක තමයි පුවත්පත් කලාවේදී සිද්ධ වෙන්නේ. ඒක තමයි යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර්ස්ලා අතර තියෙන යුද්ධේ. ඒක තමයි රජයේ ඔය මෙච්චර ප්‍රමාණයක් රාජ්‍ය ඇමතිවරු දාගෙන ඔක්කොටම දෙන්න හදන්නේ. දැන් ඇත්තටම හැම කෙනෙක් ගාම පුදුමාකාර කුසලතාවයක් තියෙනවා. අපවත් වෙච්චි සංගාරාමේ හිටපු පොඩි ආමතුරු මම අඳ ගහගෙනම ගිහිල්ලා. ඒ කොණ්ඩඤ්ඤ අසජාංග ඉස්සරහම කියනවා. සම්මුජාංග එකයි කරන්න ඕනේ. සංඝයා සමගි කරන්න ඕනේ. මේ හැම සංඥා වංශ නමක්ම ශක්තිත රජ කෙනෙකුට තරම් පින තියෙනවා. ශක්තිත රජ කෙනෙකුට හැකියාව තියෙනවා. ගැටුනොත් ඒ දෙන්නට පාඩුයි, සාසනයටත් පාඩුයි, අපේ විරුද්ධකම් දකින්න අයට තමයි ලාභයක් ලැබෙන්නේ. මේ එකතු වෙන වැඩක් කරන්නේ. පුළුවන් තරම් මේගොල්ලන්ගේ තියෙන හැකියාවන් මතුවෙන්නේ. එකතු වෙන ඔක්කොටම මේ දේ කරන්න බෑ. ඒ සංකීර්ණ නම් මට කියන්න තිබ්බ මම දැන් කියන්න යන්නේ නැහැ. ඒ සංකීර්ණ අපවත් වුණා. සතියට එන අය තුල එකතු ඇති කරගන්න. සතියට එන්නේ නැති අය තුල කුසලතා බලන්න යන්නත් එපා. ඒගොල්ලෝ ගහගත්තේවට අඩුපාඩු කර කියලාත් යන්නත් එපා. ඒගොල්ලන්ගේ අකුසල් සමාදන් වෙන්නත් එපා. ඒක හරියට කියනවා නම් සාංගික වස්තු කියනවනේ සංඝයාට ශිවදිගෙන් වදින පැමිණෙන පැමිණ සංඝයාට පුදේ ඒක ඔක්කොම සංඝයාටයි. ඒක සමනමයි තමයි. ඒ ඔක්කොම සහෝදරකම් තමයි. මේක කොමියුනිස්ට් ධර්මයේ ඔක්කොටම දෙන්න කියන්නේ. ලෝකේ ඔක්කොම සම සමාජ, ලෝකේ ඔක්කොම සහෝදරයෝ. ඊට පස්සේ තාත්තට සහෝදර කියන්න පටන් ගත්තා. අම්මට සහෝදරයන්ට සහෝදර කියන්න පටන් ගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? සීසන්ඩු වගේ අම්මා තියාගන්න අඹුව වෙන්නේ. දුවල තාත්තත් එක්ක ඩිංගික හැසිරීම හැදෙනවා. ඔය සම සම වෙලා. සම සමාජයක් ගෙනල්ලා. විවාහන සිද්ධ වෙන සම සමාජ සමාජවලට වැඩිය මේ අධිරාජ්‍යවාදී සමාජවල තමයි. ඒක මම දන්නවා. ඒ වුණාට ආන්නේ ඒ වගේ සම සමාජයක් ගන්න පුළුවන් සාංගික වස්තුවලට. ඒ වගේම මේ අපි කියන සම්පජඤ්ඤය කතා කරන්න පුළුවන් සතිය යම් ප්‍රමාණයට පිළිටව ගත්තේ දෙයකට. ඒගොල්ලන්ට කියන්නේ නැති වෙන්න සතිය සම්පජඤ්ඤ පිටින් ගලවලා තමයි ඔය සතිය සති මාත්‍රේ කියලා හඳුනා දීමක් කරන්නේ. ඒගොල්ල සති මාත්‍රේ වඩනකොට බොහොම ශීඝ්‍රයෙන් විපල්ලාස ස්වරූපයෙන් මාත්‍රේ වඩන කච්චේ සතියට වැටෙන. ඒකදී සතිපස්සට ලාභයක් වෙලා තියෙනවා. නමුත් හුඟක් අපේ මාස්ටර් ට්‍රේනර්ස්ලා නැත්තම් පහසුකම් සැලසෙන ෆැසිලිටේටර්ස්ලා සති මාත්‍රේ නෙවෙයි කියන්නේ දෙලින්ම සති කියන්න පටන් ගන්නවා. එතකොට ආගමනුභේදයක් ඇති වෙනවා. එතකොට පාසල් විෂයක් වශයෙන් දෙන්න බෑ. මොකද සත්‍ය කියලා ගත්තොත් ලෝකයා පිළිගන්න තියෙන බුද්ධඝම කියලානේ. ඒ සත්‍ය මාත්‍රේ දෙන්නේ ඒක ඇඳගත්තට පස්සේ එයාට ලස්සනක් දෙන්නේ කැතක් දෙන්නේ කියලා. එතකොට ඒ ඒ ඇඳුම ඇඳගන්න දෙන්න. ඇඳගන්න ඒකත් ඒ කරන කමඨාන් සුද්ධ කිරීමෙන් තමයි අපි දැනගන්නේ මේගොල්ල මේ දුන්නට සත්‍ය මාත්‍රේ වශයෙන් ඒකත් එක්ක තියෙන පෙර පුණ්‍ය මහිමේ නිසා ඒගොල්ලෝ සත්‍යයක් වශයෙන් ගන්න. නැත්නම් දවස් හතේ සතියකින් සති මාත්‍රේ සතියක් පාඩපත් කරනවා. අන්න ඒ පිළිස වෙන් කරන්නේ. ෆිල්ටර් කරලා අරගෙන ඒ කරන්නේ මේ මාස්ටර් ට්‍රේනර්ස් වලට විතරයි කරන්න පුළුවන්. ඒගොල්ලන් ඉතු අදීනත්වයක් නැත්නම් මේකත් ඕනේ මොකක්ද කියන්නේ. ස්විච් එකක් අවශ්‍යයි. ඊට පස්සේ ඒගොල්ලන් තියන වෙනම පාඨමාලාවක් සම්පජඤ්ඤයට අත්‍යවම සම්පජඤ්ඤයේ එච්චරක් කියලා දෙන්න දෙයක් නැහැ. ඒ ඒ කෙනා තුළ ඒ ඒ කුසලතා කියන. අන්නේ කුසලතා සඳහා තියෙන්න ඕනේ 20% learning skills. ඉගෙන ගැනීමේ දක්ෂකම් මිසක් උගන්වීමේ දක්ෂකම් නෙවෙයි. ඉතින් ඒ නිසා අර ප්‍රතිමාත්‍ය හඳුන්වා දෙනකොට පාවිච්චි කරන ගුරුවරු ටිකයි ප්‍රතිමාත්‍ය හඳුන්වා දෙනකොට කරන ටැක්ටික්ස් ටිකයි සති සම්පජාන්‍ය කියනකට හරියන්නේ අද ලෝකේ විශාල පිටසක් තියෙනවා සති සම්පජාන්‍යයට ඉල්ලන දෙන්න විදියක් නෑ මොකද හුඟ දෙනෙක් කියන්නේ සතියවත් දන්නේ නැහැ. ඉතින් අපේ දරිස්සන් වල සෑහෙන වෙලාවක් අපි ගන්නෙ සතිය හඳුන්වා ගැනීමට. අපිට බෑ වෙනම සමාජයක් හදන්න සතිය දන්න සම්පජාඤ්ඤයක පාඩමට කැමති කට්ටිය විතරක් එන්න කියලා. මේ කොහොමද බුදුහාමුදුරු කරේ? බුදුජානනාංශගේ මේ දේ තුල මේ කොහොමද විපරිණාමයට පත්ුනේ කියන එක සැලකිලිමෙන් බලන ඉන්නවා. අපිට තියෙන අද තියෙන ප්‍රශ්නේ ඒකයි. විශාල පිටසක් ආවට ඒගොල්ලෝ කියනවා අපිට ඕවා කියලා දෙන්න හදන්නේ අපිට සතිය වඩන හැටි කියලා දෙනවා සතිය කෙනෙක් කියලා දෙන්න ඕන. ඒකට සම්පජඤ්ඤය කියන අපේක්ෂාවෙ ඉන්න කට්ටිය තල තොලකට එකක් අබලා ඉන්නවා. කවදද අපිට ගෝචර දෙයක් ලැබෙන්නේ. ආවකෙත් ගෝචර දේවල් තියෙනවා. ඒවරන්නේ කවදද පික් කරගන්න බෑ, හොලා ගන්න බෑ. නමුත් මේ විදිහට අපි එnde ende ende ende මේ හයරාකි කතියගෙන, ධූරාවලිය තියාගෙන, දක්ෂ වෙන අයට දක්ෂ වෙන දේවල් කරන්න නම් ඒක අට පණවලා තියෙනවනේ කැමති කෙනෙක් ගිහලා ඔයා ඕන දෙයක් කරන්න. ඒ එහෙම කළා තමයි බුදුරජාණන් මේ ඉවොලූෂන් එක හදාගත්තේ. දැන් ඒ බුදුහාමුදුරන්ටත් මාරය ඇවිල්ලා කියනවා ඔබත් දැනගනින් ඔබ සිංහයෙක් නෙවෙයි. වික්ත ප්‍රතිබලව කතා කරන්න පුළුවන්කම මොකුත් නැහැ. ඔබට ප්‍රතිමල්වෙක් කියනවා. ඒ කියන්නේ බුදුජානනාංශයේ පවා පිටුනම් පාන. ඒක පිළිබඳව මාරය දාන. ඉතින් බුදුහාමුදුරට කියන්න බෑ මම මාර පරාජය කරා නිසා මැරෙන්නේ නැහැ කියලා. ඒ වෙනකොට බුදුරජාණන් කෙරුවේ සෞපතිශේෂ නිර්වාණ ධාතුවයි නිර්පතිශේෂ නිර්වාණ ධාතුවයි කියලා මේ කය පිළිවරණයෙන් පත් වුණාට පස්සේ සුවිශේෂී නිවනක් තියෙනවා කය පිළිවරණයටපත් වෙන්නේ ඉස්සල්ලා සෞපතිශේෂ නිර්වාණ ධාතුව කියලා ඒක තමයි සෝවාංකගතාගාමී ආදී මට්ටම් තියෙන ඉවයිද සාම සෞත්‍රේ ඒ ශ්වාසනාව තියෙනවා ඒ නිසා එයා ඒ කාලේ පුරාම මේ සදින්සියට අදාළ දුක් විඳිනවා හැබැයි මේ දුකේ සුඛ සංඥාව ගන්න අනිත්‍ය නිත්‍ය සංඥාව ගන්නෙත් නැහැ. අසුභේ සුභ සංඥාව ගන්නෙත් නැහැ. අනාත්මේ ආත්ම සංඥාව ගන්නෙත් නැහැ. භාවන නොකරපු එකනක දැක ගන්න අමාරුයි. ඒගොල්ලෝ අපි කරන දේම නේ කරන්නේ කියලා හිතනවා. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ නියතමානී ගතියත් විශ්වසව යනස් එකයි හැමදේම සමසේ බලන එකයි තමයි මම සත්‍ය කියලා හඳුනාගත්තේ. ඉතින් මම සතිපාසලේ වැඩ කරනකොට මම යම් ආකාරයකට සත්‍ය අඳුරගත්තේ ඒ ආකාරයෙන් මම කියලා දෙනවා ප්‍රතිමල්ලෙ ඉන්නවා සත්‍ය වැඩුවයි කියලා ඒ අඩුපාඩුකම් අඩු වෙන්නේ නැහැ. මේ ළඟදී මෑණි කෙනෙක් ඇවිල්ලා කියනවා අපි ස්වාමීන් වහන්සේ දන්නේ නැතුණාට පිටිපස්සේ ඉන්න අවුරුදු ගාණක් මේ වැඩේ කරගෙන යනවා. හම්බෙලා කතා කරන්න වෙලාවක් නැතුණාට හැබැයි ස්වාමීන් සත්‍ය අඳුරගත්ත කට්ටිය තුලත් පුදුමාකාර අඩුපාඩුකම් තියෙනවා. ඉතින් මම කොහොමද සත්‍ය අඳුරගත්තේ කියලා බරපත් වෙනවනේ. පේනවනේ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක උඹේ දුර්වලකම. උඹේ කියලා දෙන්න. කියලා දීලා ඒගොල්ලන්ට කියන්නේ මේ සත්‍ය කියන එක නම් කරලා අඳුරගත්තද කෙලස් කැපෙන්නේ නැහැ. 100ක්. අඩු වෙනවා. මේ ටික අඳුර ගැනීම හැකියාවයි තියෙන්නේ. නිසා මේ මාර සංවිත්තේ මාර සංවිතනිකය මාර සංවිත්තේ පේන දේවල් වල අපිට මේ මායය කෙලස් මායය විදිහට ගන්නත් පුළුවන් අපි සංකාර මාය විදිහට මේ මායය ඒ නිසා අපි කරන මේ নানা ආකාර විකඩම් වලට මායය වෙනවා ඊට පස්සේ මච්චු මාය කියලා සාමාන්‍ය සම්ප්‍රදාන කෝල මරණය සිද්ධ වෙනවා. අර දේවපුත්‍රපාර කියලා වෙනම පරිණිමිත වසවත්ති ලොක්කත් වසවත්ති මාරයයි කියලා නම් කරනවා. ඉතින් ඒ වගේ මාර ගොඩාක් ඉන්න වෙලාවක මේගොල්ලෝ අහනවා මාදයාගේ ඉන්න තැන පෙන්වන්න මට ඔටුන්න පෙන්වන්න, දත්වල පාට පෙන්වන්න, ඇස්රතු පාටද කියලා බලන්නේ කියලා මාරයා හොයන්න එක එක තැන්වල යනවා. මේ උත්සාහ කරේ මම මේක ඇතුළේ තියෙනවා ඔය කියන විදිහේ බාහිරේ මාරේකුත් ඉන්නවා. දේවපුත්තු මාරේකුත් ඉන්නවා පින්කම් කරන කට්ටිය කියලා ඔතෙන් වැටුනොත් එහෙම. උන්දගේ අධිරාජ්‍යක තමයි වැටෙන්නේ. දැන්ටත් උන්දගේ අධිරාජ්‍ය තමයි ඉන්නේ. ඒ නිසා දිවිලෝකී ගිය කියලා හම්බෙන දෙයක් නැහැ. ඒ වගේම අபிසංකාර මාර්ග කියලා මේන දේවල් වලට අපි වෙන වෙන පිළියම් හොයන්න හදනවා. අපි සංස්කරණය කරන්න. අපි කියනවා සුද්ධ කරන්න හදනවා. ඒක දැනගන්න ඕනේ එහෙම මේ Tamanට මතුවෙන දේවල් වලම විනිශ්චය කරන්න කියලා යම් යම් දේවල්ට ව්‍යාපෘත වුණොත් ඒක සත්‍ය කියන්නේ. ඒ නිසා මේවා දැන ගැනීම සඳහා අද අපි ගත්ත මේ විග්‍රහයක ධර්මදේශනාවත් හේතු ආශනා වේවා කියන සම්පජන්ණියට බර අර්ධනාවක් කරමින් දේශනාව මෙතන නතර කරනවා